මේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අපි අද මේ භාවනා වැඩමුළුවේදී ගත කරන තුන්වෙනි දවසේ මේ වෙලාවේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න පිළිතුරු නැත්නම් ධර්ම සාකච්ඡා මේ වැඩපිළිවෙල. ඉතින් ඒක සඳහා සූදානම් වේ කොටස ලිඛිත ප්‍රශ්න ගැට ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ නමුත් ඒක අපි ඉදිරියට යන අතරේ ස්වභාවයෙන් මත මතාන්තර හෝ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඉගෙන මම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. ලිඛිත ප්‍රශ්නයක් ගත්තොත් අවසර ශ්‍රද්ධාව පිළිබඳව විවිධ මතභේ මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? සෝපාදිශේෂ අනුපාදේශ නිර්වාණ ධාතු පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මැනවි. මේ ශ්‍රද්ධාව පිළිබඳව මතක් කරනවා නම් හැම වගේම සස්වත දිට්ඨියේ තියෙන ආගම් හැම එකක්ම සද්ධාන මත තමයි පදනම් වෙලා තියෙන්නේ. සර්වඥාසිකේ සද්ධාවයි නැත්නම් අපි ශාසනයක තියෙන සද්ධාවයි අනිකුත් ආගම් වල තියෙන සද්ධාව වෙන් කරන්නේ මේ සද්ධාව කෙටි කාලයක් ඇතුළත අත්දැකලා බලන්න පුළුවන්. අනික් සද්ධාවල් මරණයෙන් මත්තේ තමයි අත්දකින්න පුළුවන් වෙන්නේ. ඇදහුවොත් මෙන්න මේ මේ දේවල් ලැබෙනවා කියලා මරණයෙන් එහාට සර්වචනාංශිකේ ශ්‍රද්ධාව ඉදිරිපත් කරන ශ්‍රද්ධාව මේ ජීවිතයේ තුලදීම පළවෙලා ගන්න පුළුවන් අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ ශ්‍රද්ධාව සදාකාලික පසර දෙන්නලක් නැහැ. ඒ වගේම තමයි මේ ශ්‍රද්ධාවෙන් වැඩ පටන් අරගත්තට පස්සේ ක්‍රියාත්මක වෙනකොට මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙන්න ඕන නැත්නම් ඒ වැඩට බහින්නේ කුසල ඡන්දයක් බවටපත් වෙලා ආරම්භ ධාතුව වශයෙන් යමක් ආරම්භ කළොත් භාවනා වැඩ පිළිවෙලක් තමයි ගොඩක් කතා කරන්නේ. ඒ නික්කම ධාතුවට යනකොට ආරම්භ වෙලා ඉදිරියට යනකොටම මේ සද්ධාව පෙරලියක් ඇති කරනවා. ඕකප්පන සද්ධා කියලා තමන් භාවනා කරපු ටික තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න ආනාපානෙත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්කම අත්දකින්න. වැඩි වෙලා සක්මන් කරනකොට වම් දකුණේ මූල කර්මස්ථානේ වැඩි ඉන්න පුළුවන් බව අත්දකින්න. ඊට පස්සේ අත්දැකකට පස්සේ වමේ දකුණේ වෙනස්කම් මොනවාද? හැපීම, දැනීම මොනවාද? ආශ්වාස ප්‍රශ්වාසයේ දැනීම මොනවාද කියලා ඒක ඇතුළට බැස ගැනීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒකට ශ්‍රද්ධාවෙන් කාලය ආයෝජනය කරපු නිසා කෙටි කාලිනව නිවැරදිව මේ පිට අත්දකින්න පුළුවන් දේවල් ඉස්සරහට යනකොට ධ්‍යාන නැත්නම් විදර්ශනා ඥාන වශයෙන් යම් යම් ඒවා අත්දකින්න පුළුවන්. ඒක එන්නේ එන්නේ එන්නේ උත්කෘෂ්ඨ වෙනවා. තීව්‍ර වෙනවා. ඒ නිසා ඉස්සරහට යනකොට යනකොට වෙන කවුරුත් කියන්න ඕනේ නැහැ. මේකට කාලය ගත්තොත් ප්‍රතිඵල ලැබෙනවා කියලා. ඒකට කියන ඕකප්පන සද්ධා කියලා. මුලින්ම තියෙන සද්ධාව හැම ආගමකම තියෙන සද්ධාව තමයි බුද්ධ ධර්මයේ තියෙන එක තමයි සාද සද්ධා කියලා. ඒක වැඩට බහිනකොට ඕකප්පන සද්ධා බාටපත් වෙනවා. ඕකප්පන සද්ධාව අධිකම සද්ධාවක් පාටපත් වෙනවා මාර්ගඵල ඥානයකදී අධිකමෙන් පස්සේ ඒ සද්ධාව අවේකප්පසාද කියන විශේෂ නමකට ලක් වෙනවා නොසැලී හැකි සද්ධාවක් පාටපත් වෙනවා සෝවාන් වෙනකොට ඇති වෙන සද්ධාව බුද්ධ ධම්ම සංඝ සහ සීලය පිළිබඳව නොසැලෙන සද්ධාවක් ඊට පස්සේ ආයෙ කාටවත් මේ කායිවත් අහන්න ඕන කමන්නේ තමන්ට වැටේනවා ඉතින් ඒ නිසා මේ සර්වචන් වහන්සේ සද්ධාව කතා කරනවා ඔය ඊයේ මම උපමාවට ගත්ත චංකි සූත්‍රයේදී සද්ධා ජාතෝ උපසංගමති කියන තමයි පටන් ගන්න. සද්දෝ මහානාම ආරාධකෝ හිතින නෝ හෝතින අසද්දෝ කියන තැන සද්ධාවන්තය තමයි නියතමානිකමක් නැමෙන සුළු ගතියක් පෙන්වන්නේ අසද්ධාවන්තය නෙවෙයි නිසා මේ ආගමේ බුද්ධ ආගමේ ටික අගය කරනවා නමුත් කාලානුරූපව ඒක පෙරලයකටපත් කරනවා. සෞපදිශේෂ අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ ඒකෙදී මේ සර්වචනාචි අවුරුදු 35 වෙනකොට ලැබුවේ සෞපදිශේෂ උපදී සහිතයි තමයි. පංචස්කන්ධයේ කෙරෙහි තාම බැඳීමක් වෙන එක නඩත්තු කරනවා දිගට තියෙන තාක්කයි. අනුපදිශේෂ කියලා කියන්නේ උපදී කිසිත් නැති න උපදිශේෂ කියන ත අනුපදිශේෂ වෙලා තියෙන්නේ කිසිම මේ කයනඩත්තු කිරීම පිළිබඳ අපේක්ෂාවකුත් නැහැ. අපි ඒකට පරිණිරවාණය කියලා කියනවා. සෝපදිශේෂයේ කියනවා නිර්වාණය කියලා. අනුපතිශේෂයට කියන පරිනිර්වාණය කියන්නේ. ඒක නිසා ඉස්සලා නිවන් දැකලා පස්සේ පරිනිර්වාණය පත්න මේ දෙක එකට වෙනවට කියනවා සමසීසී කියලා. මරණ වේලාවෙදීම නිවන් දකිනවා. සමසීසී නිබ්බාන කියලා පටිසම්භිදා මාර්ගයේ සමසීසී කතාව තියෙනවා. ඒක ගෝධිකහාමුදුරන්ගේ තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර මරණ චිත්තක්ෂණයේදීම නිවන් ලැබුවා. එතකොට නිවන් ලැබලා ජීවිතයක් නෑ නිවන් ලැබීමත් එක්ක මරණය සිද්ධ වෙනවා ඒකට කියනවා සමශීෂී කියලා ගුරු දෙවියන් තමාට ආශිර්වාද වෙනස තමාට පිළිච්ඡාගත හැකිද නැත්නම් වෙන කෙනෙකු ලබා පිළිච්ඡාගත යුතුද හෝතු මේ ජය මංගලා යනුවෙන්ද හෝතු තේ ජය මංගලා යනුවෙන්ද නොඑක් පිළිපොත සඳහන් වේ මෙහි ඇති නිවැරදිතාවය පැහැදිලි කර දෙන්න ඉතින් මේ පරිත්ත කියන වචනය විස්තර කරනවා ගුරුම ස්වාමීන් වහන්සේ තමයි පරිත්‍ත කියන අරසාව කියන එකයි. ඒ නිසා පිරිත්‍යා ගන්නවා කියන වචනේ අපිට දැන් සිංහල වෙලා තියෙන්නේ. ඒවිල තියෙන පරිත්‍ත වචනේ. ඒකදී ඒ ශාංශ කියනවා පිරිත්‍යාසි තුනක් තියෙනවා. නැත්නම් අරසා තුනක් තියෙනවා. කියන අහන පිණිත් පිරිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා. අහන පිරිත් තමයි මේකෙන් කියන විදිහට තමාට ආශිර්වාද වෙනස වෙන කෙනෙක් ලව කියනවා අහගෙන ඉන්නවා. ඒක ගිය බලාපොරොත්තු වෙන සංඝයාගේ. ඊට පස්සේ මේ සංඝයා වහන්සේ නමක් අහන්නේ තමන්ට ආශිර්වාද ඉස්ස තමන්ටම කියා ගන්න පුළුවන් ආශිර්වාදයේ පිණිස නෙවෙයි පිළිත් තියෙන්නේ ආරක්ෂාව පිණිස කියලා හදා ගන්න. පිළිත්යේ වචනේ පරිත්‍ය කියන වචනේ අදහස ආශිර්වාදය. මේ අරසාව ආශිර්වාදේ නෙවෙයි ආශිර්වාදේ මේ ගීව හදාගත්ත මේ බොම්බයි මුටය වගේ උරතල් වචනයක්. මේකේ ආශිර්වාදයක් නැහැ. මේකේ කරලා තියෙන්නේ කෙලෙස්වල තියෙන මේ මේ අරසාව. ඊට පස්සේ තමන්ටම තමන් පිළිත් කියා ගන්නකොට වාසිය මොකද්ද? සිතිල ධනිත මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ අවබෝධ කරගන්න ඕන පිළිත් කියනවා. නිකන් නිදිමතේ කියන්න බෑ. එතකොට අහනවටත් වැඩි හිත යොදන්න වෙනවා. මේ සත්‍ය ගැන කතා කරන්නේ. වැඩි සතියක් අවශ්‍ය කරනවා පිළිත් කියා ගන්න. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එක කරන පිළිත් කියලා හොඳ මේක තමයි භාවනා කරන එක. Taman ආනාපානේ හිත පවත්වනකොට තියෙන සතිය අහන පිළිත් වලටත් කියන පිළිත් වලටත් වැඩි දෙකටම ලෝක එකක්. ඒක නිසා සතියේ පච්චපට්ඨාන වශයෙන් පෙන්නන්නේ ආරක්ක පච්චපට්ඨාන. සතිය තියෙනවා නම් අරසයි. ඒ සතිය නැති වෙනකොට තමයි අපිට එක එක දේවල් වල යන්ත්‍ර සූත්‍ර දෙයියෝයි පිළිත් කියලායි নানা ආකාර මේක මේ ලංකාවේ විතරක් තියෙන පිස්සක් කියලා හිතාගෙන කිසි රටක පිළිත් නැහැ. මේක මේ ලංකාවේ හදාගත්ත එකක්. අනික් රටවල වල ඒ පිළිත් කියන කතාවල් ඇත්තේ නැහැ. ඒවා තියෙනවා යාලා මේ මහායාන ක්‍රමයට ආපු මන්ත්‍ර වගේ. ඉතින් ඒ නිසා මේ පිළිත් කියවිලි බෝධි පූජා ලාංකික බුද්ධ ආගම විතරයි. ජන සීමා බෝධියකුත් අඳුරන්න වෙන කවුරක් නැහැ. එනිසා පිටරටකට ගියොත් එහෙම බෝධින්නාථ කෙනෙක් නැහැ බෝධි මේ මේ පන්සලක තිබුණත් වල් වැදිලා. මේ වගේ වතුර වක් කරන්නයි බබාලා හම්බෙන්න කියලා පූජා පවත්වන්නයි මොකක් කරන්නේ. ඒ කියන්නේ ගිහිල්ලා භාවනා කරන්න කියලා. ඒ නිසා මේකෙදි මතක තියාගන්න මේ ආරස්සාවන අවශ්‍ය කරන තුන් ක්‍රමයකට ගත හැකි. සර්වචන් වහන්සේත් පිළිත් කියවගෙන තිනවා. චුන්ද සූත්‍රය ලව්වා චුන්ද ස්වාමීන් වහන්සේලාගේ චුන්ද පරිත්‍ත කියන සර්වඥ පිරිත් කියලා තියෙනවා. ගජක පරිත්‍ත කාශ්‍යප මහරතන් වහන්සේට මොග්ගලන් මහ ස්වාමීන් වහන්සේට ඒ ඔක්කොටම ඒ ආශි වුණේ මොකද ඊට ඉස්සෙල්ලා ඒ ඔක්කොම භාවනා කරපුවාට. ඒක තමයි මතක් කරලා දෙන්නේ. තමයි භාවනා කරපු එක සීපත් කරලා දෙන එක තමයි. මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීගතෝ සති සම්බොජ්ජංගේ සම්ම විචේ සම්බොජ්ජංගේ ආදී භාවනා කරපු එකක් හිත වැඩිච්ච වෙලාව මතක් කරලා දෙන්න. එහෙම නැතුව මේ මේ වචනාර්ථේ එහෙම ගන්න ගියොත් එහෙම අපි නිකන් පූජා විදියට ලක් කරනවා වෙනවා. ඒකෙදි තියෙන්නේ අරසාව එකම අරසාව තමයි වර්තමාන චිත්තක්ෂණයේ රාග දෝෂ මොහ නැත්තම් ඊට වැඩි අරසාවක් නැහැ. ඒක තේරෙන්න අදුගානේ ඔය කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පෙන්නට පස්සේ තමයි තේරෙන්නේ ඒක නැති කට්ටිය নানা ප්‍රදේවල් ඔය මේ গুপ্ත දේවල් මත අරසාව ඉල්ලනවා. භාවනා කරපේකන හොඳටම දන්නවා ඉවත් ඕන වෙලාවක් එනවා වැටෙන වෙලාවට. හොඳ හිත ශක්තිමත් වෙලාවේදී හොඳම දේ තමයි මේ සති ආරක්ෂාව කියන එක. එතකොට මේ පිළිත් කියනකොට උනත් බලාපොරොත්තු වෙන කියන එක සතියෙන් කියන එක. අහනවා නම් අහනකොට සතියෙන් අහගෙන ඉන්නවාද කියලා. සමහරලාට වරු පිළිත් තුන් වරු පිළිත් එහෙම කියන්න ගියාම මිනිස්සු අටත් අහඳුරන බාර දීලා කියලා බුදුලා. කවුරුත් නැහැ පිළිත් අහන්නේ. මේ සූදිය ගන්න ආමතුත් උපේ කියලා. ඉතින් හිතනවා උදේ වෙනකොට දෙයියෝ ඇවිල්ලා අරසකොල යයි කියලා. අරස කරන්නම් ඒක සතියෙන් අහන්න ඕනේ. සතියෙන් කියන්න ඕනේ දෙකම වෙන්නේ නැත්තම් ආක්ෂාවලු. ආනාපාන සතිය සක්මන් භාවනා තුළින් පරලෝ ජීවිතේ සාර්ථක උප්පත්තියකට මඟ සරක දානි යම්මේ මොකටද තවත් ජීවිතයක්. කාටද මොම ඕන වෙලා තියෙන තවත් ජීවිතයක් කොහොමද මේ භාවනා කරන්නේ? අපිට ඕනලා දෙන්නේ මෙදාම ඉවරයක්ම කොල්ලලා. නාසමාපෝ. එන්දි ගෑවිලා බලයන් කියලා ගන්නවා. තවත් එකක් ඉල්ලනවා නම් අර මෙහිට අමුතු කියාමතුරු දෙස්ලිකාර දේශපාලනකාර කියන්නේ කර්ණකාරය කියලා කියන්නේ. ඒ අමුතු කියනවා මම මේ ආත්මේ මේ මේ තුන්වෙනි ලෝක රටක ඉපදිච්ච නිසා කරදරේ මේ කරන පින් නිසා මම ලාභනාත්මේ ඒකාන්තම ජපන් අම්මා කෙනෙක්ගේ බඩක උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෝට ජපානයට වීසා ඕනෙත් නැහැ. කෙලින්ම ජපානේ ඔක්කොම පහසුකම් ටික ආම්බෙලා. තාම මේ සංසාරේ කකා කකා යන්න තියෙන ආශාව තියෙනවනම් හොඳ එකක් ඉල්ලනවා. මේ ලැබිච්ච කී වටිනාකම දැකගත්තොත් පරලෝ ජීවිත සාර්ථක ගැනීමක් පැවිද්දෙකුට අවශ්‍ය කරන්නේ. ගියන්නේ තින් උගතලයට කියනවා අපි කියන්නේ. ඥානදී ගහම මෙච්චර මෙච්චර හම්බ වෙනා කියලා පැවිද්ද බලන්න ඕනේ. සබ්බ දුක්ඛ නිස්සරණ ඉපාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවන් ගත්තා පබ්බාජේතමන් බද්දේ කිවි ආය පරලෝ යන්නේ. ඉත්‍ත්‍ං චානෝගම්ම දීලවා දසනෙන් සම්පන්නෝ කාමේසු විනයගේ දන් නයිජාතු ගබ්බසෙයම් පුනරේති. දිට්ඨි හරිනම් දිට්ඨිංච අනුපගම්ම මිත්‍යා දෘෂ්ටිපත් නොවි. දිට්ඨි චානෝගම්ම දසනෙන් සම්පන්නෝ. පැවිදි දර්ශනේ මේකයි කියලා දන්න ශාසනේ දර්ශනේ සම්බන්ධ කාමේසු විනයගේ දන්. කාමයට මේ කාමයේ කියන ගේ දෙක මේකයි විනයගේ දන් නැහි ධාතු ගබ්බසෙය පුන නවත් ආයත් යන්නේ නැහැ ගබක සැතපෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඒක සඳහා නම් ප්‍රාර්ථනා අවශ්‍ය කරලා තියෙනවා මේට වැඩිය හොඳ දෙයකට යන්න. එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම යනවා. ප්‍රාර්ථනා කරොත් නම් යනවාමයි. හැබැයි ගියාට පස්සේ බලනකොට ඕකම තමයි. මුන්නම දෙයක්වත් අලුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් මේ වාක් මහන්සියලා දොස්තරකම ලබා ගන්න මහන්සි වෙනවා පස්සේ දොස්තර වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේකේ තියෙන කරුණ. පොන් දොස්තර කෙනෙකුට තරමක්වත් විවේකයක් ඕන දොස්තර කෙනෙක්ගෙන් අහලා බලන්න ඉංජිනේරුවෙක් වෙන්න උත්සාහ කරනවා කොච්චර වුණාට පස්සේ බලන්න මොන කැඹිරිල්ලද කඹරන්නද ඔය කොහොම එතෙන්ට යනකම් තමයි ගියාට පස්සේ ඔක්කත් නැහැ. කී දහහක් බලාගෙනද පැවිදි වෙන්නේ. පැවිදිච්ච කට්ටියන් අහන්න බලන්න දැන් මොකක්ද හම්බෙලා තියෙන්නේ කියලා. ඊගාවාත් නිල්ලනවා දැන්. අපි ළඟ තියෙන කවදාක නොසන්සිඳන ආසාවක් ඒ ආසාවෙන් ඇති වෙන ප්‍රපංච තමයි මේ. ඒකෙන් ඇති වෙන එස් මේ මොනවද කියන්නේ මේ සංස්කාර. මේක හොඳ නැහැ. තව එකක් ඉන්නවා. මේ තමයි භව තණ්හාව කියලා කියන්නේ. ඉතින් මේ භවයේ දිගට පතුරන්න ඉල්ලුවත් නැතත් හම්බ වෙනවා. ඉතින් ඉල්ලන්නේ එකකුත් නෙමෙයිනේ අපි. මම තාම අලුත් කරගෙන ඉන්නේ. අන්තිමට අන්තිම දවසේ කෝකද ඔබ ඉල්ලුවේ කියලා ආවම වෙන්නන්න දෙයක් උත් නැහැ. ඒ තරම් දේවල් ඉල්ලනවා. ඉතින් දැන් කුරුත්තෙන් තුඬු ඇදලා යම රජුලකෝ මේ කැමැති එකක් ගනින් කියලා කීයක් තුඬු මේකේ තියෙයි දන්නේ මොකද උදේට එකක් කියලා හැන්දෑවට එකක් ඉල්ලනවා හම්බෙච්ච දේ බලනකොට හිතාගනි අනේ අම්මේ ඊළඟට කාවු පරිප්පුවක් කියලා. මේ කියන්නේ ඇදගෙන නානවා කියලා. භව තණ්හාව සුද්ධ භව තණ්හාව තමයි අනේ ප්‍රාර්ථනා කරන්නත් එපා කාටවත් මේ පින් කරලා තවත් ඉස්සරහට යන්න ලැබේවා කියලා. සාපයක් ඒක. ප්‍රාර්ථනාවක් නෙමෙයි. සංසාරයේ හැම තැනම තියෙන පංචස්කන්ධමයි අර මේ අපි මෙතනදීම සූත්‍රයක් කරා මේ කජිනීය සූත්‍රය. ඒකෙදි සරුවචනanse කියනවා සමහරු ගා භාවනා කරලා අතීතේ බලන අනාගතේ බලන කියලා මොනවද බලන්නේ මේ තියෙන පංචස්කන්ධෙම තමයි කියලා. ඕකම තමයි අතීතේ වැළුවා දැන් එකේ තියෙන වදේ තමයි ඊයේ තිබුණේ හෙටත් ඔච්චරම. මේක තියෙන කාකල් කවදාකවත් හිතන්න එපා මේක මේ මේ මේ පංචස්කන්ධ ජීවත් වෙන ගමන් ඊට වැඩිය හොඳ එකක් හම්බෙයි කියලා. දැන් බැරි නම් බෑ. අපායන් පිළිබඳ දැක්කන සීල විස්තර සත්‍යයේද මම සාමාන්‍යයෙන් මම ඔය මම දැක්ක අර මේ විනිවර්තන කාර්යෝ ලියලා තිබුණා ඡායන විස්තරයක් අනිතක මහසිසාරික පොත පරිවර්තනය කරලා තුන්වන්සේ ලියලා තිබුණා මේ අපාය පිළිබඳ විස්තර මේ ਸਰවචනාසිගේ දේශනාවේ සුළු කොටසක් තියෙනවා. පස්සේ ඇත්තට මිනිස්සෙන්ට සංසාර බය ඇති කරන්නත්, අවට බය ඇති කිරීමට ගොඩාක් වෙලාවට අතිශෝක්ති දනවල විදියට ලියලා තියෙනවා. ඒවා මේ ප්‍රමාණ දැනගෙන තේරුම් අරගන්න ඕනේ. Taman අනුන්ට කියනකොටත් සූත්‍ර පිටකේ එහෙම නැත්නම් මේ එලේ සඳහන් කොටසෙන් එහාට වැඩි විස්තර කරන්න යනකොට අපි දන්නේ ශේෂ්ත්‍රයකට යන්නේ. ඒක නිසා සියලු විස්තර සත්‍යද කියන එක මේ අදහස් කරන්නේ මොකද්ද දන්නේ සියලු විස්තර කියලා. සූත්‍ර පිටකේ තියෙන සලුවත්යන් සඳහන් කළා මෙන්න මේ වගේ මෙන්න මෙහිමයි මෙමයි කියලා. ඒ ටික අපි කාදාකත් අපි අපිට අභියෝග කරන්න බෑ සරුවත්යන්ගේ සමිත ඥානය නිසා. පස්සේ අටුවා යුගයට එනකොට හරියට මේ අධිශෝක්තියට නංගලා තියෙනවා. සංසාර බය ඇතිකරනද ඒක නිසා ඒකෙන් ඇතිකරන දෙන අදහස හොඳයි. සංසාර බය, අපාය බය නිසා පව් කරන්න එපා. පවට බය ලැජ්ජාව ඇති. ඒක හොඳයි. නමුත් මේ අනවශ්‍ය අතිශෝක්තිය කියලා කියන්නේ බොරුවගේ මල්ලි. අතිශෝක්තිය බොරු කියන වගේම පවනත බොරුවගේ මල්ලි වගේ තමයි අතිශෝක්තිය නිසා මේ සෑහෙන කොටසක් දක්වන්නේ මේවල අතිශෝක්තිය කියන අදහස මගේ බුද්ධලික අදහස. අවසර පෙරපත් කිස සහ පසුපත් කිස පිළිබඳ විනය තුල දක්වා ඇති දක්වා ඇති අයුරු පහදා දෙන්න පෙරපත් කිස කියලා කියන්නේ මේ දානෙට ඉස්සෙල්ල පසුපත් කිස කියලා කියන දාණයෙන් පස්සේ ඒ කියන්නේ ඒ දවස්වල තිබුණ එක වේලයි දැන් අපි ඒක තමයි මේ ඉතින් අරුණේ ඉඳලා මධ්‍යන්නේ දක්වා අතරමැද දෙකට කරලා පාවිච්චි කරන නමුත් කොහොම කෙරුවක්වත් ඒක සඳහන් කරන්නේ එක වේලකට අරුණේ ඉඳලා මධ්‍යන්නේ දක්වා කියන කොටස ඊට කලින් කොටස කියන පෙරපත් කිස කියලා අවසර තියෙන කොටස පසුබත් කිස පෙරබත් කිසට වැටෙනවා පින්නපාත චාරිකාව ගිහියන් සම්බන්ධ කියන තියෙන බණ ඒකල පසුබත් කිස භාවනා සඳහා වෙන් කර තබා ගැනීම තමයි මේ සඳහන් කරලා තියෙන්නේ මේක බුදුහාමුදුරන්ගේ දිනචරියාවේ දක්වලා තියෙනවා රාත්‍රී කාලයකට තුනකට කඩලා දවල් කාලේ දෙකට කඩලා ඒ අනුව ලෝකයක් දැනගන්නවා මේ වෙලාවේ සරුවචනස වැඩ කරන්නේ මේකයි කියලා සරුවචනාංශෙත් ඒ වෙලාවට හරියට චින්නචර්යාවට වැඩ කරනවා වැඩ කරන නිසා මේ තමන්නාසික විවිකයක් සැලකෙනවා මේ ලෝකයට හිතානුකම්පාව සැලකෙනවා ඒ නිසා පෙරපත් කිස බොහෝ විට ඒ ගියන් හා සම්බන්ධ කෘත්‍යයන් වල ඉදිරියට යනවා පසුපත් කිස තියාගෙන පුළුවන් තරම් පටිසල්ලානා උච්චිතෝ පටිසල්ලානේ පිළිස මේක ඔය මේ වේරංජක් ඛණ්ඩේ ඒකෙදි අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පෙරබත් කිස කරුණාවට බරයි පසුබත් කිස ප්‍රඥාවට බරයි. පෙරබත් කිසෙන් මිනිස්සු අසු කරනවා බින්න පාත යනවා බණ කියනවා කරුණාය අපගමනම් පඤ්ඤාය කරුණාය උපගමනව ප්‍රඥාය අපගමනම් කියලා තියෙනවා. කරුණාවේ මනුෂයන් වෙතට යන එක තමයි පෙරබත් කිසේදී කරන්නේ. පසුබත් කිසේ කරන්නේ මනුෂයන්ගේ ආපහු වෙන වෙලා කැලේට යන එක. බෝසත්ත්වයන් වහන්සේගේ වාක් සහ මනෝ පණිදායන් පිළිබඳව පැහැදෙන මේ පණිදාය කියන වචනේ මෙතන රහස තියෙන පණිදි පණිදි කියලා කියන්නේ මේ එල්ලේ නැත්නම් ප්‍රාර්ථනාව කියන එක එතකොට වාක් පණිදාය කියලා කියන්නේ ඉස්සලා තියෙන මනෝ පණිදාය මනෝ පණිදායෙන් හිතෙන් හිතා ගන්නවා මං කවදා හරි බුදු වෙනවා කියලා. ඒකෙදි කියන්න යන්නේ නැහැ මොකද ඉනේ මේ පාරමිතා රස කරගෙන යනවා. දවසක වචනෙන් ප්‍රකාශ කරන ධර්ම ටික මේ කුළු ගැන්වලා එනකොට ඒකට කියනවා වාග් ප්‍රනිදාය කියලා වචනෙන් කියලා තමයි කටයුතු කරනවා. ඉතින් ඒ විදිහට මේ මනෝ ප්‍රනිදාය වාග් ප්‍රනිදාය දෙකට විතරක් බුදුවරු ලක්ෂ පහක් දැකලා තියෙනවා කියන්නේ. වාග් ප්‍රනිදාය මනෝ ප්‍රනිදාය වචනෙන් කියන්නේ නිකන්. මනෝ ප්‍රනිදාය කරන කාලේ බුදුරු ලක්ෂ තුනක් විතර දැකලා තියෙනවලු බුදුරු හැමදාම දකිනවා ඒ හැමදාම කතා කර කර ප්‍රාර්ථනා කරගන්න මමත් කවදාද බුදු වෙනවා මමත් කවදාද බුදු වෙනවා කියන වාග්පරිදායේදී ඒ නිසා 5 ලක්ෂයක් බුදුරජාණන් වහන්සේලා වාග්පරිදාය මනෝපරිදාය කාලේ පුරවලා තියෙනවා ඊට පස්සේ නියත පාරමිතා ලැබුවට පස්සේ 27යි 5 ලක්ෂ 27000 5 ලක්ෂ නැහැ 5 ලක්ෂ 12000 29 නමක් බුදුරු දැකලා තමයි කියලා අටුවාචාර්ය වහන්සේලා කියනවා ඒ මොකද ගොඩාක් කල් ඒ තරම්නේ වාග් පරිදාය මනෝ පරිදායේ කටයුතු කරනවා අපි මේ රස්සාවක් ගන්න හරි රැකියාවක් ඊගේ විභාගයක් පාස් කරන වෙලාවේදී ඒ වගේ තමයි කටයුතු කරන්නේ එල්ල කරලා සැලසුම් කරනවා කටපාඩම් කරනවා පාඩම් කරලි වෙල මම කවදා හරි පාස් වෙනවා කියලා ගන්නවා වගේ අදිෂ්ඨානයක් තමයි පරිදාය කියලා කියන්නේ මේ පණිදායන් සියල්ලත් හැරිම තමයි නිවන් කරන්නේ ඒ නිසා නිවනට මුඛ නිවන් මුඛ තුනක් පෙන්නනවා. අනිමිත්ත පණි අපණිත ශුන්්‍යත කියලා. අනිමිත්ත කියලා කියන්නේ නිමිත්තක් නැති අපණිත කියලා කියන්නේ පණිදි මොකුත් නැහැ. මම යමෙක් වෙන්න ඕන කියන එක නෑ. සක්කාය දිට්ඨියක් නැති වෙන නිසා ඒ ප්‍රනිදී සියල්ලත් හැරීම තමයි නිවන් දක්වන්නේ කියලා. බෝසත් වහන්සේ ළඟ තියෙනවා. සංඝ වේදයක් සිදුනාට පැහැදිලි දෙන්න අපි මේව සාමාන්‍ය රිට්‍රීට් වලදී සාකච්ඡාවට ගන්න නැහැ මොකද එතකොට අපේ අදහස තැන්ටක් වට අපි ගන්න භාවනා කරනකොට භාවනාවට අදාළ ඉස්සරහට යනවා විතර නැත්නම් ධර්ම කාරණාවට ගියාම මේක පන්ති කාමරයක් වෙනවා ඒක ලෙවල්ලා විවිධ අදහස් වලට හිත පැතිරෙනවා ඒක නිසා මේ වගේ දේවල් වලට මම වෙලා ගන්නෑ ත්‍රි හේතුක කුසලයක් සිදුන ආකාරයේ පෙන්වා දෙන්න මෙවුවත් පුදු මූලධර්ම ප්‍රශ්න. නමුත් උඟාක් දෙනෙක් ඉති පැහැවෙන ප්‍රශ්න. ස්ත්‍රීචෝ කුසල කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන කුසල් අකුසල් මුල් තුනම නැති. ත්‍රි හේතුක කුසලයක් තමයි ආස්වාද ප්‍රසවාසයේ එකවරක් මෙනෙහි කිරීම ත්‍රි හේතුක කුසලයක්. ආස්වාසයේ වෙලාවේදී ආස්වාසය කියලා මෙනෙහි කරනකොට ඒකේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒක නිසා තැන්තන් වලට කියලා පිළිත් පින්කම් දාන පින්කම් කරනවට වඩා වර්තමානයේ පවු නොකරන හොඳම අවස්ථාවක් තමයි අරමුණ සීපත් කරන වෙලාව. අරමුණට මුණ දාලා ඉන්න වෙලාව. ඒ නිසා මේ වෙලාවේදී හොඳට බලන්න දිගටම ආස්වාස් ප්‍රසාතිය තියෙනකොට ඉබැනි හිතක රාගය තියෙනවද? ද්වේෂය තියෙනවද? මේ ආස්වාස් ප්‍රසවාසය කියලා කලකොලකමක් තියෙනවා කියන්නේ. තියෙනවනම් කෙලස් තියෙනවා. මේ මොනවාක්වත් නැත්තම් මේ ත්‍රි හේතු කුසල් අවස්ථාවක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවන්ගෙන් විභව තණ්හාවට බුද්ධිලෙන් ඇලුම් කරන්නේ කුමන පදනමේ සිට දැයි පෙන්වා දෙන්න. මේකට අර කාම තණ්හාව කියලා කියන්නේ තමන්ගේ ඉදුරම් පිනවීම. ඇහ කන දිව නාසය කය මන කියන ඉදුරම් පිනවීම පමණයි. භව තණ්හාව කියලා කියන්නේ මම විතරක් නෙවෙයි මගේ අයටත් දෙන්න හදනවා. මේ මොහොතේ විතරක් නෙවෙයි ඉස්සරහටත් දෙන්න හදනවා. එහෙම නැත්නම් අතීත අනාගත වශයෙන් මෙතන අතන ඉන්න කාලේ සහ දේශය අනුව පැතිරෙනකොට ඒකට කියන්නේ භව තණ්හාව කියලා. එතකොට කියනවා මේ මම මේ මහන්සියෙන් මගේ සැප පිණිස නෙවෙයි අසෝලාගේ සැප පිණිස, මත්ත්‍ය සැප පිණිස කියලා මේ කාමාශා දෙන වේතන තියෙන්නේ. ඉඳුරම් පිනවීම නෙවෙයි. ඉඳුරම් පිනවීම වෙනස් හොල්මන් ස්වරූපයක්. මේ මගේ යාළුවාගේ, මගේ ශිෂ්‍යයාගේ, මගේ අම්මගේ තාත්තයි කියලා ඒක භව තණ්හාවක්. නමුත් ඒකට පොට වැරදෙනකොට ඒකට කවුරු හරි බාධා කරනකොට එයා ජීවිතේ පද්දවල තියලා මේ එක්ක බාධා කරන මනුස්සය මරනවා නැත්නම් තමන් මැරෙනවා ආන්නේ විදිහට කරන්න ඉදිරිපත් වෙන විභව තණ්හාව විභව තණ්හාව හැම වෙලාවෙම මේ විභව තණ්හාව හැම වෙලාවෙම ද්වේෂ පදනමේ තියෙනවා භව තණ්හාව හැම වෙලාවෙම රාග පදනමේ තියෙනවා ඒ නිසා රාගය කරගන්න බැරි වෙනකොට ඒකට විරුද්ධව ඇතිවෙන තණ්හා මේ තරහට තමයි විභව තණ්හාව කියන්නේ. ඉතින් ඒ භව තණ්හාවෙම හේව නැල්ලක්. අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිභාන පිවිසි සිව් පිළිසිම් ව්‍යාපත්තල විවාර අර්ථයන් පැහැදිලි කර දෙන්නේ මේක අද හවස ධර්ම දේශනාවට අපි අර ගන්නවා. අද තියෙන්නේ ඊට කිට්ටුවෙන් යන එකක්. ඒ නිසා අපි ඒකට ධර්ම දේශනාදී අපි ඒක ටිකක් විස්තර කරමු. සිවිදිනසා ගැනීම ප්‍රාණඝාතයක්ද සර්වචනන්සේ කියලා තියෙන එහෙමයි කියලා මොකද තමනු සතෙක්. Tamanට අයිතියක් නැහැ Tamanගේ පරණසා ගන්න. ඒක නිසා මේකේ වීලුවට කියනවා ශීචිනසා ගැනීම නීති අනුකූල වැඩි වැඩක්. ඒ නිසා මේ නීතිය කැඩුවොත් වැරද්දක් නැහැ. කරන්න උත්සාහ කරුවොත් වැරද්දක් තියෙනවා. ශීචිනසා ගත්තට මරන්න ඊට දඬුවම් කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. එනිසා වැරද්ද කෙරුවොත් දඬුවම් නැහැ. කෙරෙන්න උත්සාහ කරුවොත් දඬුවම් දෙනවා. සීදනස ගන්න උත්සාහ කරලා වුණොත් දඬුවම් දෙනවා. සීදනස ගත්තොත් දඬුවම් කරන්න කෙනෙක් නැහැ. සිවිල් නීතිය කියලා තියෙන්නේ මේ වැරද්ද කෙරුවට දඬුවම් නැහැ, කරන්න උත්සාහ කරොත් දඬුවම් තියෙනවා. අනුපූර්ව ශික්ෂණ ක්‍රමයන් කුමක්ද? මේකට කියන්න තියෙන අනුපුබ්බි කතාවේදී බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාර සංකලේශං සාමුක්කාංශික දේශනා කියන්නේ. ඒක පෙන්ලා දීලා තියෙන අනුපූර්ව ක්‍රමයට ඒ වගේ තමයි අනුපූ අනුපූර්ව ශික්ෂා කියලා කියන්නේ සිල්පදන පංචිල් තත්ත්වේ ඉඳලා අට සිල් තත්ත්වයට. ආජීවට්ටම සීතස අට සිල්, නව සිල්, දස සිල්, සාමනීර සීල, උපසම්පදා සීල. සීල ශික්ෂා සමාධි ශික්ෂා වෙනම් උග්ඝහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත, අර්පණා නිමිත්ත, රූප ධානය, අරූප ධානය වශයෙන් යන. ඒ එක එක ක්‍රම. විපස්සනා වෙනම් සත්‍විසුද්ධි, පළවෙනි මාර්ග ඥානෙ, දෙවෙනි මාර්ග ඥානෙ, ඵලය ආදි වශයෙන් එකින් එකට එකින් එකට පෙළගස්සලා තිනවට කියන ශික්ෂණ ක්‍රම කියලා. වර්තමාන යුග තුන් අතර අභිධර්මයේ පිළිබඳ විවිධ මත බේග පවතී එනම් අභිධර්මයේ බුද්ධ දේශනාවක් නොවේ යන්නයි. උපවාසය පිළිගන්නා මතය අපට පැහැදිලි කරන්නේ මගේ සාධාරණ සැකයක් තියෙනවා ඒ අභිධර්මයේ නැතුව මම දන්න විදිහට අනිවාර්යයෙන්ම නැතුව කරන්න පුළුවන්. ඒ නිසා සූත්‍ර පිටකයෙන් පැහැදිලිව බෙදා කරන්න පුළුවන්. අභිධර්මයේ උගාවක් තියෙන්නේ අනුන්ට කියා දීම සම්බන්ධයෙන්. sannivedana සම්බන්ධයෙන්. ඒ නිසා ඒකදී කියනවා ධර්ම කතිකෙක් වෙන්න අභිධර්මය දැනගන්න ඕනේ කියලා. නමුත් Taman taman මහන්සියෙන් Tamanගේ නිවන් දකින්න නම් අභිධර්මය දැනගත්තේ නැහැ කියලා ප්‍රධාන හානියක් වෙන්න නොදන්න තරමට ලාභයි නිවන් දකින්න. දැනගන්න දැනගන්න පටලවා ගන්න තියෙන ඉඩ වැඩි. හැබැයි හැම දන්න කෙනාම පටලවා ගන්න නැහැ. තමන්ගේ දැනුම තිබුණත් නිහතමානී වෙන්න යන කෙනාට දැනුමේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ අභිධර්ම පිළිබඳව එච්චර ප්‍රධානම බාධාව තමයි අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ හැම වෙලාවටම වාදයට කතා කරනවා. ඒ නිසා නිකන් ඉන්න කෙනත් අවශ්‍ය ගන්න. තමන්ගේ හිතත් ඇවිස්සෙනවා. සූත්‍ර පිටකය කියලා තියෙන්නේ නිවන පැත්ත. අපි කියනවා සූත්‍රය සමාධියක් ඇති කරනවා විනය පිටකේ සීලයක් ඇති කරනවා අභිධර්ම පිටකේ ප්‍රඥාව ඇති කරනවා කියුවට ඒක විචක්ෂණ ගතිය වැඩි. විචක්ෂණ ගතිය නිසා අභිධර්මයේ දාන්න කට්ටියට ළඟ ඉන්න කෙනාවත් නිකන් ඉන්නවා පෙන්වන්න බෑ. අවුස්සලා හරි කමන්න ප්‍රශ්නයක් අහලා නගලන ගතිය තියෙනවා. ඉතින් ඒ නිසා මම එච්චර වැඩි කරදර වෙන්නේ නැහැ. මොකද මගේ මූලික අධ්‍යාපනයේට මේ මේ බුද්ධාගම හම්බුන්නේ මට හිතුනේ මේ පේ යන ගමනට අවශ්‍ය කරන මූලික අඩුම කැඩුමක තියෙනවා නම් ඇති. වැඩිපුර දේවල් නැවෙන්නේ මම සෑහෙන අභිධර්ම කරුණු මේ යන ගමනේදී හම්බ වෙලා බණට සම්බන්ධ කරනවා මම. ඒ විස්තර කිරීමේ පාර්ශ්ව සඳහා නැත්නම් ඒක නෑයි කියලා විශේෂ හානියක් නැහැ. අවසර සමත භාවනාව තුළින් පරිලෝක දිවිය කෙසේ සාර්ථක කර හැකිද මේකට මම නැවතත් කියන්නේ මම කිසිසේත්ම පරිලෝක දිවියකට පාර පෙන්නන හෝ මේ ජීවිතයේ හෝ සාර්ථක විවාහ ජීවිතයකට පාර පෙන්නන ගමනක් නෑමයි ළඟ මම දන්නේ සාර්ථකව මේක ජීවත් වෙනවා කියලා කියන්නේ අසුචි වැටිච්ච පණුවා ලොකු අසුචි කැලක් හම් වෙලා මම් පෝසත් කියනවා වගේ වැඩක් එච්චරයි එන්න මොකක්වත්ම ඔය ගන්න දෙයක් කොහොම කරොක්වත් අසුචියේ ඉන්නේ ඌට ලොකු කැලක් හම්බෙච්චාම දූව නොලන අනිකටේ වැඩි මම පොසත් කියලා. ඕක තමයි පරිලෝකයේ මේ ලෝකයේ තියෙන. ඒක ඕකට ඉතින් තටමන්න දෙයක් නැහැ අසුචි වලට වැඩිචාම මොනවාරි හම්බ වෙනවා. අපයි යම රජුරන්ට පවක් සිදුවන්නේද වෙනව ඇති ඒක යම රජුරන්ගෙන් අහන්න වෙනවා. අපි කොහොමද? ඔව් මිනි මේ සත්තු කපන මිනිස්සුෝ මොනවාද මේ කහලයෝ ඒ මිනිසුන්ට පෞසිද්ධියක් නැද්ද කියලා පිට කරන්න තියෙන අනේ අපිට එවැනි තත්යකටපත් වෙන්න නොවේවා කියන එක විතරයි තියෙන්නේ. මේ ලැබිච්ච වෙලාවේදී උපරිම වැඩ ගන්නවා මිසක් මේ සම්බදාතික කතාවේදී නම් සාරිපුත්‍ර සාංශ කියනවා සම්බදාතිකයට චේතනාව නැති නිසා පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. උනායක ප්‍රයෝජනාන වැඩ ගන්නවා. නමුත් හුඟව දෙනකොට එහෙම වැඩ ගන්න බෑ. හුඟව දෙනෙක් ඒක මේ පශ්චාත්තාපයට හේතු කරගන්නවා. චම රජුරෝ ගාගනද නැද්ද කියන්න දන්නේ නැහැ. සමහර වෙලාවට හොඳයි කියලා කියනවා මිනිස්සු. ළඟට ගියාම අහනවලු කරපු පින් තියනවනම් දිවි ලෝකයට යන්න අවස්ථාව දෙනවා. මොකද්ද ඒ සූත්‍රේ නම? දේව දේවදත්ත සූත්‍රය. ඒ කතා කරලා අහන ලොඹට දැන් මනුෂ්‍යත්වෙ ඉල්ලුවා, බුද්ධෝත්පාද කාලේ ඉල්ලුවා, මනුෂ්‍යකම ඉල්ලුවා, පැවිද්ද ඉල්ලුවා, කල්යාණ මිත්‍රයෝ ඉල්ලුවා, බණ ඉල්ල ඔක්කොම දුන්නනේ. දැන් මොකටද මේ ආවේ කියලා අහනවා. මොකක් හරි වරද්දාගෙන ඉතින් යන්න තියෙන්නේ නැත්නම් යන්න වෙන්නේ නැහැ නේ. ඔය ඉල්ලපු දේ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් කිව්වොත් එහෙම මෙහෙම මම මෙහෙම මෙහෙම කෙරුවා තමයි. නමුත් මට මේව අත වැරදුනා, පය වැරදුනා. ඒ නිසා මට අවසාන වෙලාවදී මේ පවර තමයි හිතට ආයි මං ආවයි කියලා. මුට ඔච්චර ජීවිතේ කවදාකවත් කරපු පිනක් මතක් වෙන්නේ නැද්ද කියලා අහනවා. අදි කුසලයි. ඉතින් ඒ වෙලාවේදී බය වෙල නැතුව, සැක නැතුව කිව්වොත් එimhe ඇත්තටම මම හිතපු කාලේ මට මෙහෙම අදි කුසල් කරපුවා මතක් වෙනවයි කියලා අන්තිම වතාවට ඒ අදි කුසලේ නාමයෙන් කොට අවස්ථාවක් දෙනවා අපපලයන් ආයෙ මෙහෙන්න කටයුතු කරන්න එපා ආවොත් හැම ගන්නවා කියන. එහෙම කිය සපේලා කියන්න බැන්න යමපල්ලන්ට පාර දෙනවා. කියන්නේ සෑදාන යුක්තියක් පසින්දලන බව පේන්න තියෙනවා. යම රජු මේ ළඟදී තිබුණා නිස්සරණෙත් ඉන්නවයි කියලා එතෙන්ද ගිහිල්ලා ආපු එක්කෙනෙක්. පත්‍ර පත්‍ර දාලා ගුරුකාරේ යම රජු ඒ වෙලාවට සුදුළු අඳින්න අනික රතුළු අඳින්න. යුක්තිය අඳින වෙලාවට සුදු අඳගෙන විසඳනවලු. වැරද්දක් කරලා තිබුණාට ආවට මෙතෙන්ද ජීවිතේ හොඳ පින් කරලා තියෙනවනම් ආපහු ගිහිල්ලා ඒක දිනු කරගෙන එන්නේ කියලා. බුදුවරු දඹදිව පහලවන්නේ ඇයි? මේ ළඟදී පත්‍රයක් මේකක් තියෙනවා ලංකාවේ බුදුහාර පාලතේ ලංකාවේ කියලා. කී වෙනද කවදද? අනපත බාර දුන්නගෙන කවුද හාමුදුරගෙන මට මතක නැහැ. දඹදිව කියලා කියන්නේ මේ ජම්බුද්වීපය කියන පදේ මේ ආරූප නිකම් මට මේ ප්‍රශ්නේ ආද ජං උද් දීපෙළුවෙන්නේ කියලා. ජං බුද්ධීපේ බුදුන් උපන් දේශේ කියන එක තමයි ජං බුද්ධීපේ කියන්නේ ඒක ලංකාවට නමක් කියලා. ජං බුද්ධීපේ කියන්නේ ඉන්දියාව නෙවෙයි බුදුන් උපන් තැන ඉපදිලා තියෙන්නේ මේ කොහෙද තෙල්දෙනියේ ඊට පස්සේ බුදු වෙලා තියෙන්නේ කොහොම කියලා හරියට පෙලක් අඳලා හරි ගැසලා තිනවා අනුරාධපුරේ ඒ මෙතන මේ බෝධින්නාසෙ තියෙනවා මෙතන බුදු වෙච්ච තැන තියෙනවා ඒ එක එක මත බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙනවා ඒක මේ හතර මහා ද්වීපයන්ගේ දඹදිව තලයේ තමයි ਸਰවතන්සේ පහළ වෙන්නේ කියලා. ඇයි කියන එක විශ්ලයක් නැහැ. ඇයි කියන කාරණා අපි දන්නේ අපිට ඒක දීයති සාධකයක් විදිහට බාර ගන්න එකයි තියෙන්නේ. මධ්‍යම දේශනාව මධ්‍යම ප්‍රතිපදාව අතර වෙනසත් ඒ පිළිබඳ විස්තරකුත් දක්වන්න. මධ්‍යම දේශනාව. මධ්‍යම දේශනාව කියලා එකක් ඇත්තටම අපේ තේරවාදයේ හඳුනා ගැනීමක් කෙරෙන්නේ නැහැ. පන්තිම ප්‍රතිපදාව නම් තියෙනවා. පන්තිම දේශනා කියන එක අර්ථය මම දන්නේ නැහැ. එහෙම එකක් මට හම්බෙලා නැහැ. ඒ නිසා ඒ කවුරු හරි මේ ප්‍රශ්නේ නැවත මේ පුනරුච්චාපනය කරනවා පුනරුත්ථා උච්චාරණේ මධ්‍යම දේශනාව කියලා එකක් නැහැ සඳහන් වෙනවා. අවසරයි හඳුනේ ශේකමුනි සහ අශේකමුනි පිළිබඳ විස්තරයක් කරන්න අශේකමුනි කියලා කියන්නේ රහතන් වහන්සේට ශේකමුනි කියලා කියන්නේ රහත් තත්ත්වයේ දක්වා සීක භූමියටපත් වෙලා දිගටම ඒ ඉදිරි බලා කටයුතු කරන මුනි තත්ත්වයට කටයුතු කරන කෙනාට ත්‍රි හේතුක ප්‍රතිසන්දි යන කුමක්ද අර වගේ අලෝභ දෝස අමෝහණින් යුක්ත ලෝභ දෝස මොහලි යුක්ත හිතක් කියලා කියනවා නමුත් ඒක ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියන එක ත්‍රිපිටකේ සඳහන් වෙන එකක් නෙවෙයි ඒක ගොඩක් කලාවට මේ පසු කාලීන අටුවා යුගයේදී ඇති කරගත්ත මතයක් කියලා තමයි කියන්නේ සාසත උච්චේච අධිච්ච සමුප්පන්නාදී වාදයන් කුමක්දයි විස්තර කර දෙන්න. ඒක ඇත්තට මේ වගේ වෙලාවක හරි අමාරු කරන්න මේකට භ්‍රමජාල සූත්‍රයේ සම්පූර්ණ විස්තර කරන්න ඕනේ. කැමැතිනම් අපි ළඟ තියෙනවා බණ 30ක් අතර. භ්‍රමජාල සූත්‍රයේ විතරක්ම කියපු ටික ඉනිලා එමෙහිට අහලා පොඩ්ඩක් මටත් කියලා දෙන්න පස්සේ. ඒක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. විතර කියනවනම් මමයි දේශනා කරලා තියෙන එක එක එක එක අරගෙන එක එක දෘෂ්ටි මේ ඒක විස්තර කරන්න ඒ තරම් ලේසි නෑ. සාසත දෘෂ්ටි කියලා කියන්නේ පවතිනවා කියන අදහස උච්ඡේද කියලා කියන්නේ පවතින්නේ නෑ කියන එක අදිච්ච සමුප්පන්න කියලා කියන්නේ දේව නිර්මාණ, ඉස්සර නිර්මාණවාදී. ඉතින් ඒවා මේ එක එකක් ආපුවාම කොහොමද ජීවිතේට සහ මත්තර බලපාන කියන එක ඒකේ ආධිනව විස්තර කළා දීලා තියෙනවා මේ භ්‍රමජාල සූත්‍රයේ. සත්‍ය විසුද්ධිය පිළිබඳ හැඳින්වීමක් කර දෙන්න මේ ගිය පාර කරු රිට්‍රීට් එක රංගන්නේ. ගිය පාර කරුවේ ආයෙක ඉංග්‍රීසියෙන් කරේනේ. ඒ හිති කරන්නේ රතවිනිත. රතවිනිත සූත්‍රයේ අපි දවස් 10ක රිට්‍රීට් එකක් කරලා තිනවා එක එක විසුද්ධිය ගානේ සඳහන් කරලා තිනවා. මේ මේ පොඩි අමුතුන් ඉන්නතන් තමයි කෙරුවේ. සත්‍යාතුන් පිළිබඳ විස්තරයක් දෙන්න මේකට කියවන්න මේ සාමාන්‍ය ඵල සූත්‍රය. මේ වගේ වෙලාවලට අපි සාමාන්‍ය ශාස්ත්‍රීය ප්‍රශ්න විසඳන්න යන්නේ. එතකොට ඒක මේ භාවනා මානසිකාරයකට හිත නැමෙනවට වැඩිය පිට දුවන නිසා සාමාන්‍ය ඵල සූත්‍රයේ හොඳ විස්තරයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ධර්මයේ ආબોධ වෙන විට තමා තුළින් පටිච්චසමුපාදය දකින්නේ කෙසේද? මේක මුලදී නම් ඇත්තට මේකට යොමු කරනවා ආස්වාසේ මතුවෙනකොට ආස්වාසේ මුල බලන් ඉගෙන ගන්නවා කොහොමද සියුම්ම පටන් අරගන්නේ කියන එක. ප්‍රස්වාසයේ හිතේ මතුවෙනකොට මතුවෙන තැනම ඉඳලා මතුවෙන හැටි බිම්මලක් එන්නා වගේ ආස්වාසේ මත වෙන හැටි ප්‍රස්වාසේ මත වෙන හැටි දැක්කම කියන්නේ ආස්වාසෙත් ආස්වාසේ මුලක් දැක්කා ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ මුලක් දැක්කා ඒක තමයි පටිසම්පාදේ කියලා සඳහන් කරන්නේ යමක හේතුවත් සහිතව ඇති වෙන හැටි දැකීමට පච්චේ පරිග්‍රහ ඥානය කියන නැත්නම් පටිසම්පාදේ කියලා කියනවා ඉතින් ඒක දැක්කට පස්සේ ඒක තමයි විස්තර වශයෙන් මේ සෑම ධර්මතාවයකම හට ගැනීම බලනවා කියලා කියන්නේ වර්තමාන තුල තරුණ වික්ෂුන් වහන්සේලා ශීඝ්‍රයෙන් උපවිති වීමේ ප්‍රවණතාවක් පවතී. ඒ වළක්වන්නේ කෙසේද? ඇත්තටම ඇයි අපි වළක්විය යුත්තේ? හැම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. පැවිදි වෙන්න හැම කෙනෙකුටම අයිතිවාසිකමක් තියෙනවා. ඕනනම් උපවිදි වෙන්න. අපිට ඒක වළක්වන්න පුළුවන් කම නැහැ. බුදුහාමුදුරුවත් ඒ වගේ කොන්තරත් ගත්තා. කරන්න බැරි වැඩ. ඒක පෞද්ගලික මතයක්. අපි කොහොමද කරන්නේ? අඩු ගානේ පොඩ්ඩක් කල්පනා කරන්න මට දැන් උපවිදි වෙන්න උනොත් මම කවුරු කිව්වට ආනවද කියලා? ඒක කල්පනා කරන්නේ 17 කල්පනා කරලා තමයි කෙනෙක් ඒක කරන්නේ. ඉතින් ඊට පස්සේ මාච දවාලේ හරි රෑ හරි වැඩේ කරනවා. ඒක ඒව වළක්වන්න හදනවා කියන එක කියන සාමාන්‍යයෙන් මේ මූත්‍ර වේග, අසුචි වේග, වමන වේග, ශුක්‍ර වේග වළක්වන්න ගියොත් තපස්මාර රෝග එනවා කියන. භයානක ඒව එන්නේ කඩාගෙන යන්න යන වෙලාව යන්න දෙන එක තමයි ලොකුම වාසිය. නතර කරොත් අපස්මාර. වැඩි කල් යන්නේ ඉස්සලා අපස්මාර රෝගය. ඒ නිසා මේව නතර කරුවොත් වෙන්නේ අර්බුද. මේ සමාජික අර්බුද ඇති වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන මේ විවෘත පිටකට එකක් නෙවෙයි. විවෘතව පවතින දේ එහෙම තියෙන එකයි තියෙන පුද්ගල පොදුවේ කල්පනා කරන්න බෑ මම කොහොමද දවසක්වත් මහානකමේ හිටියේ කියන එක විතරක් කල්පනා කරන්නේ. මොන තරම් කැපවීමකින්ද මොන තරම් ශ්‍රද්ධාවකින්ද මේ එක දවසක මහානකම කරන්නේ. මම පැවිදෙන්න ඉස්සෙල්ලා ගියාට පස්සේ අම්පිටේ රාහුල හමුදුරා හම්බුණා සුබෝදාරාවදී මම හම්බුනේ. ඒකට සක්මන් කර කර හිටියේ ස්වාමීන් වහන්සේ. ඒකට මම පැවිදෙන්න තනක් හොයනවා විශ්වවිද්‍යාලේ හිටියේ. ඉතින් කතා කරන දෙලෙවල ඒ ස්වාමීන් හරි සරයි. දැන් තාම වැඩ ඉන්නවනේ. හොඳටම දුර්වලයි. හරිම සරයි බලල්ලත් එකක් තියෙනවා හරහා බලන්නේ. හරිම සරයි. ඒකට ඉතින් ගිය නිසා මට මයිත් එක හොඳයි. ඊට පස්සේ කියනවා මහත්යෝ මේ පැවිද්ද පැවිද්ද වෙන්න නම් රහත් කෙනෙක් වගේම ඉන්න ඕනේ කියලා රහතන් වහන්සේ නමක්ම තමයි කිව්වා. දවසක් රකින්න බෑ කිව්වා. එක පැවිදි ජීවිතේ එක දවසක් රකින්නවා කියලා කියන්නේ ඉස්සේ මෙසේ මාරුවක් නෙවෙයි නිසා රහත් නොවුනත් පැවිද්ද රහත් කෙනෙක් වගේ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා උපවිදි වෙන්නේ කෙලෙස් බද්ධයි. ඒ නිසා Taman කල්පනා කරන එක දවසක් හරි මහානකම කරා නම් වරුවක් හරි මහානකම කරා නම් ඒකෙන් මොන තරම් කැපකිරීමක්ද මේ කරලා තියෙන්නේ මොන තරම් අබිනිෂ්ක්‍මණයක්ද කරලා තියෙන්නේ නිසා තව කෙනෙකුට කල්පනා කරලා පැත්තක තියලා අපි නිතර සතුටෙන් ජීවත් වෙන්න අපේ බුද්ධ පුත්‍රයෝ බුදුහාමුදුරුව අපිට දීලා තියෙනවා අදියර තේරුම් අරගත්තොත් මේක ශක්තිද රජකමකට වැඩි ලොකුයි කියලා. අන්න එච්චර මේ වටිනා දේ පහත් වෙන්න දෙන්නත් එපා පහත් කරන්නත් එපා අනුන් කෙරුවට හිත නරක කරගන්නත් එපා. තමයි සතුට වෙන්න ඕනේ සිවුරක් දරනවා කියන එක. නව බුදු නව බුදු ගුණ භාවනා වඩන විට නවරහදී බුදු ගුණයම එක විට වැඩි යුතුද කියනවා. ඉස්සල්ලාම කියනවා අර සද්ධාවේ ප්‍රසාද සද්ධා අවස්ථාව වගේ බුදුගුණ භාවනා කරනකොට මුලදී නව ගුණ වලම ගණන් කරන්න කියලා නැත්නම් ගුණ නවයේ. ඒක කියලා අර්ථ ගන්නයි කියලා. අරහං කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ. ඊට පස්සේ වඩාම රුචි එකක් තෝරගෙන ඒක දිගේ යන්නේ කියලා. ඒක තමයි දිනු කරන්නේ. මුලදී අවුලදී නමෙම කරනවා. Tamanට රුචි එක ගැලපෙන්නේ Tamanගේ චරිතයට ගැලපෙන හැටියට තමයි. මෛත්‍රී භාවනා විදර්ශනාවක් බවට හරවන්නේ කෙලෙස් පහදා දෙන්න. ඇත්තට මෛත්‍රී භාවනාවෙන් පුළුවන් මෙත්තා සහගත සූත්‍රය කියලා සංයුත්ත නිකාය සූත්‍රයක් තියෙනවා. ඒකේ කියලා දීලා තියෙන සර්වත්‍යන්තේ කරන හැටි සාමාන්‍යයෙන් ගන්න ආනාපාන වගේම තමයි ධ්‍යානෙ ලැබෙන තෙක් තුන්වෙනි ධ්‍යාන දක්වා යන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාවේ ඉහළ ධ්‍යානෙ නැගිටලා ධ්‍යානාංග හෝ ආනාපානිය විදර්ශනාට ගන්න පුළුවන්. කෙලිම මෛත්‍රී භාවනාව විදර්ශනට යන්නේ නැහැ. මෛත්‍රී භාවනාව සමතය ඇති කරන්න උදව් කරගන්න. උදව් කරගෙන ඒ තුලින් ධ්‍යානයේ අංගයක් හෝ tempat වෙච්ච හිතට වැටෙන ආනාපානිය තුලින් හෝ විදර්ශනාට යෑම තමයි කරන්නේ. ඒකට හොඳම සූත්‍රය තමයි ඔය මිත්තා සාගත සූත්‍රය කියලා සත්‍යපට මේ සංයුත්ත නිකායේ තියෙන එක. ඒ මානිය ඇතුව විට මානිය ඇති බව හඳුනාගන්නේ කෙසේද මේක හරි අමාරුයි. ඒ නිසා අපිට කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය වෙනවා. මොකද කල්යාණ පිටකෙනාට හොඳට තියෙනවා කවුරු හරි මාන්නෙන් ඇසෙන්නකොට. ඒ නිසා අපේ කල්යාණ මිත්‍රය අපිට අනුකම්පාවෙන් කියලා දෙන්න ඕනේ. වෙලාවෙත් නෙවෙයි, ඒ වෙලාව නෙවෙයි. නිවුණාට පස්සේ ඒ මාන්නේ ගතිය. අහුවෙනකොට නම් Tamanට මොනක් වැටෙනවා. ඉස්සල ඉස්සල වැටෙන්නේ නැහැ. වැටුණා විතරක් නෙවෙයි කවුරු කියලා දුන්නත් කියන්නේ. ඒ නිසා සර්වචනාංශේ නිතරම රාහුල කුමාරයාට රාහුල ස්වාමීන් වහන්සේට කියලා තිබුණා. හැමදාම නිහතමානී වීම පිණිස වැලි දෝතක් උඩ දාලා මේ වැලියට ගානට මට අනුන්ගේ උපදෙස් ලැබේවා කියලා පිළියමු. ඒ නිසා තමයි හැම වෙලාවෙම කල්යාණ මිත්‍රාගෙන් සත්‍වක්මචාරින් වහන්සේලාගෙන් දැනගන්න ඕනේ මේ පවරන්න ඕනේ මහතින් ඒ වගේ හිතමනාව වෙන පොල්මොල වැඩක් වෙනවනම් මානෙ වැති වෙන වැඩක් වෙනවනම් මට කර්මා කළා කියලා දෙන්නේ කියලා නැත්තම් හරි අමාරුයි මානෙ මානෙ වශයෙන් අඳුර ගන්නවා පැවිදි ජීවිතයක් තුළ අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨීතාවය සහ පවිවේකතාවය දිනු කර ගන්න ආකාරය පැහැදිලි කර දෙන්න මේකට හොඳම සූත්‍රය තමයි ආර්යවංශ සූත්‍ර දේශනාව. ආර්යවංශ සූත්‍ර දේශනාවේ චීවර පිටිපාත සීනාසන කියන තුන සම්බන්ධ කරගෙන සන්තුෂ්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුෂ්ඨිය ආචවන්නවාදී වශයෙන් පුදුමාකාර ලස්සනට විස්තර කරනවා ලංකාවේ ඉස්සර පුදුම විදිහට මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පවත්ලා තිනවා මෑත කාලේ ගොඩාක් අඩුයි. ඒක ඉතින් සංඝයාට සම්බන්ධ කරලාමයි කියන්නේ. මොකද දැන් කාලේ ගොඩක් වෙලාවට මේ සංඝයාගේ පැවතුම් පැවතුම් අනුව චීවර පින්ඩ පාත සිව්පසය අනුව ගිහියන්ටත් දාලා දේශනා කරනවා. ඉතින් ඒක නිසා මේ සුබතරාගේ හොඳ බණක් තිබුණා. ඒ භාවනා රාමතාවය ගැන තිබුණේ නැහැ. ඒක 3D රෙකෝඩ් වෙලා තිබුණේ. නැත්තම් මේ අපි බලමු ඇත්තට මේ මේ සූත්‍රයේ මේක කරගෙන යනකොටත් එක තැනකදී අපිට අදාළ වෙනවා ඒ සන්තුට්ටි බව පවිවේකතාවය ගැන කතා කරන්න මේක සඳහා අවශ්‍ය නම් කාට හරි මෙහි රෙකෝඩ් වෙච්ච ඇති අපි ළඟ ආර්යවංශ සූත්‍ර දේශනාව ලස්සනට ඒක විස්තර වෙනවා ගෝවාංශී යෝගාවචරයේ ආත්මාර්ථය පමණක් රැකිය යුතුයි ඒකට අපි යන සංකල්ප ඉවත්කොට මම යන සංකල්පයේ ඉදිරි පෙරපුරට ගත යුතුයි අනුවෙන් දැක්විය. අවසරයි හඳුනේ යෝගාවචරයේ ආත්මාර්ථය රැකිය යුත්තේ ආධ්‍යාත්මික වශයෙන් පමණක්ද නැතොත් බාහිර වශයෙන්ද වශයෙන්ද ආත්මාර්ථය රැකිය යුතුද ආත්මාර්ථය. පිට කියන්න වෙනවා තමන්ගේ පරමාර්ථය ඉෂ්ට වෙනකන් අත්තානමේව පටම පටිච්චංගීය නිවාරේ ඒක ධම්මපද ගාථාව සරුවත්න සඳහන් කරලා තියෙනවා තමන්ගේ වැඩේ බලාගන්න ඊට පස්සේ තමන් සුදුසු වුණාට පස්සේ අනුන්ගේ දේවල් කරන්න පුළුවන් කියලා. ඉතින් මම අර බුරුමේ ඉඳලා එනකොට මේ මාස මාස අවුරුදු දෙකකින් විතර වගේ ඒ ආන්දරෝ ඒක බහම සරවැඩිකම නිසා මගේ දුර්ලභම නිසා මම එන්න ආවා. එන්න හිතුවා. ඉතින් ගිලේ සෝන්ච හම්බුණා ඉස්ලාම් කතාවට හම්බෙච්චලාදී ඇහුවා ගිහිල්ලා මොකද කරන්නේ කියලා. අහන්නේ කායිකත්ව වහන්න වෙලාවක් නැහැ සෝන්ච. ඊට පස්සේ මං කිව්වා ගියන් පස්සේ මෙතන ඉන්න ඒ යෝගාවචරණ සමාහට උපදෙස් දෙන්න වෙයි කියලා. හොඳටම hina වුණා. උඹ කවුද උපදෙස් දෙන්නේ? උඹ ඉසලා හැදියා හිටපන් කියලා. ඒක ලියවලා පාලි තේරෙනව නේද කියලා. බුදුම දන්නේ නැති නිසා. ඕක එතකොට පිටිපස්සේ ධම්මපද ගාථාවත් කියලා අරගෙන මේ මොකද්ද කියලා තියෙනවා. අත්තාන මේව පටම පටිජග්ගේ යනිවාරේ අනි දෙවෙනි පද මම මතක නැහැ. තේරෙනවද කියලා. ඊට පස්සේ මම කිව්වා මේ මේකයි මේකේ අර්ථය කියලා නිසා අනුන්ට උදව් කරන්න ඉස්සලා තමන්ගේ වැඩ බලාගන්න. ඒක භාගෙට තමන් දන්නේ නැතුව අනුන්ට කරනවා කියලා කියන්නේ අනුන් අමාරුව දෙමිලා. එහෙමනම් කියලා පටන් ගන්න ඕනේ මම මේ දාන ටික කියලා දෙන්නම් කියලා. නැත්තම් තමන් කිරුවට පස්සේ තමන් අවබෝධ කරලා පස්සේ අනුන් වැඩ කරන්න කියලා. සර්වචනාංශෙත් ඒ 69ක් පහත් කරලා පස්සේ ඒ 69ට දේශනා කරා චරත බික්ක වේචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාහි කාය සුඛාය දේවනුසාය. එතකන් කිව්වේ නෑ එතකන් කිව්වේ අරණ්‍යගත වෙලා විවේකීව තමන්ගේ බණ භාවනා කටයුතු කරන්න කියලා. ඒක නිසා ආත්මාර්ථය සලකන්න ඕනේ තමන්ගේ ආර්ථය සිද්ධ වෙනකම්. එතකොට අපිට පරාර්ථය නැතුව කරන්න බෑ. ඒක දෙවෙනි තැන කියන්නේ. තමන්ගේ අර්ථය ඉෂ්ට වුණාට පස්සේ සර්වතන් සවුරුදු 45ක්ම ඒ බුද්ධ කෘත්‍ය කරා ඒ කාලේ බැලුවේ නෑ පැය 18ක් දිගට වැඩ. උදේ පාන්දර 4ට නැගිටපු පස්සේ ආය රාය 10 වෙනකම්ම 10ක් නෙමෙයි සර්වචනාංශයේ මේ දෙකට නැගිටිනවා. පැය 10 ඒ ගාණක් වැඩ කිසිම වෙහසක් බලන්නෙත් නැහැ පරාර්ථේ. මොකද ඒක සුදුසුස වෙලා. සුදුසුකම් නැතුව පරාර්ථයට යනවායි කියලා කියන්නේ මේ වැඩේ yaadන වැඩක් නෙමෙයි. ශිවපිල් සිව්‍යාපත් රහත් භාවය යන කුමක්ද? චක්කුපාල හිමියන් රහත් වූයේ කුමන ආකාරයකටද? උපාංශකේ සුතේ පිළිබඳ පැහැදිලි කරන තැන සත්පුරුෂය යන පුද්ගලයෙකි. පොතපත ඇසුර නොවන බව දැක්විය. එහිදී මා ආශා ඇති පරිදි <clears throat> ධර්මයේ කෙසේ ඇසුර කළත් ඒ සත්පුරුෂ ආශ්‍රයක් බවයි. ඒ සත්පුරුෂයා යන මේ යම් තරමකින් පැහැදිලි කරන්නේ සත්පුරුෂයා කල්යාණ මිත්‍යා කියන පද දෙක අපේ ශාසනයේ සමාන වචන සඳහන්නේ සමහර විටක සබ්‍රක්‍මචාරීන් කියනවා සබ්‍රක්‍මචාරීන් කියන්නේ එකට බ්‍රහ්මචාරී හැසිරෙන සත්පුරුෂයා ඒ නිසා තමන්ගේ කණ්ණාඩියක් වෙනවා තමන්ගේ තමන්ව නියෝජනය කරන පිළිමිබු කරන දෙයක් වඩපත් වෙනවා. කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයා සුතේ පිළිබඳ පැහැදිලි නැත සත්පුරුෂයාන පුද්ගලයෙකි. ඒ කියන්නේ තමන්ට වැඩිය සුවිරුතන් ඇති සිල්වන්ත ගුණවන්ත කෙනෙක්. ඒකට කියනවා මේ යෝ කරෝ භාවනීය පුද්ගලිකුට සත්පුරුෂය කියලා කියනවා. පොතපත ආදී නොවන බව දැක්කේ ඒටි මා ආශායති පරිදි ධර්මයේ කෙසේ ඇසුරු කළත් ඒ සත්පුරුෂේ කා සත්පුරුෂ ආශ්‍රයක් බවයි. ඉතින් ධර්මය ක්‍රියාවත් වෙන්නේ ධර්මය ප්‍රකාශ බාටපත් වෙන සත්පුරුෂයා තුලින්. කුස්කල් පොතේ නෙමෙයි. පොතේ නෙමෙයි. ඒක ප්‍රකාශ වෙලා නැහැ. ඒක තැන්පත් වෙලා තියෙන්නේ. සත්පුරුෂයා තමයි ඔය කියවලා බල ක්‍රියාවත් කරන්නේ. ඒ නිසා සත්පුරුෂයා හරහා තමයි ධර්මය අපට සංනිවිත දෙවෙන්නේ. සත්පුරුෂයා යන ධර්ම නිසා සත්පුරුෂ ගුණ අපේ ශාසනය සඳහන් කර තියෙන්නේ පියෝච ගරු භාවනීයෝච වත්තංච වචනක්කමෝ ගම්බීරංච කතං කත්තා නොචට්ටානේ නියෝජයේ කියලා ಗುಣ හතක් සඳහන් කරලා තියෙනවා. සත්පුරුෂය අඳුර ගැනීම සඳහා ඒ එවැනි ගුණ සහිත කෙනෙක් එක්කන ඉන්නකොට නම් ගහලා බැලලා ඵලයන් කිව්වත් යන්න එපයි කියලා තියෙනවා. අසත්පුරුෂයෙක් එක්ක නම් ගත කරන්න වෙලා තියෙන්නේ රෑ නොකිය ගියත් ප්‍රශ්නයක් නැහැ ඒක. භයානකයි අසත්පුරුෂයත් එක්ක ඉන්න එක ඒක පිළිබඳව අපි කිසිම පැකිලීමක් නැතුව අයින් කරන්නේ. සත්පුරුෂයා ඵලයක් කියලා බැන්නත් නතර වෙන්නේ කියලා තියෙනවා. පුනරුත්පත්තිය පුනර්භවය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන්න. මේ මම නැවතත් මතක් කරනවා නිකන් මේ මූලධර්ම ප්‍රශ්නය. භාවනා කරන අය මේ භාවනාවට අදාළ වෙන හැටි මට කියනවා නම් මම විස්තර කරලා දෙනවා. කොහොමද මේක Tamange මේ මේ ගත කරන භාවනා වැඩමුළුවේදී කොහොමද අදාළ වෙන්නේ කියනවනම් මම වග වෙනවා. ඒ වෙනතු මූලධර්ම ප්‍රශ්න මේකට ගත්තොත් වෙන්නේ මේක පිරිවෙන් පත්‍යක්. ඒක මේක නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ අපි සක්මණට පරියන්කේට ඉතින්දා වැඩවල සතිය පිහිටවන්න අදාළ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන ආදි වශයෙන් පතර தත්ත්වයේ සීවිසියා රහත් භාවයේ යනුවෙන් හඳුන්වනු ලබයි. යන සීවිසියා රහත් යනු කවරක්ද? අසෝමා රහතන් වහන්සේලා අතර සා චක්කුපර රහතන් වහන්සේ අතර වෙනසක් තිබේත වෙනසක් ඇති බව බොහෝ දෙනෙක් පවසිතී එසේ වීමට හේතු කවරේද? ආඳුනේ ඒ අනුව සමත විපස්සනා වශයෙන් වඩන භාවනාවත් සීක්‍රේසින් ව්‍යාපත් රහත් භාවයේ උදෙසා ඉවහල් වෙනවාද පැහැදිලිවම අද මම කිව්වේ ඒකයි අර අද තියෙන අපිට පරිපුච්ඡා ප්‍රශ්නේ ඒකදී අපි ඒක විචාර කිරීමට මේ සීක්‍රේසින් ව්‍යා පිළිබඳව මම හිතුවා කතා කරමු කියලා ඉතින් ඒ සඳහා අනිවාර්යයෙන්ම ආසන්නෙම උදව් කරන්නේ සමත විදර්ශනා දෙක තමයි නිසා සමත විදර්ශනා පටන් ගන්න වෙලාවේදී ඒ බවක් පේන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට අධිපඤ්ඤා ධර්ම විපස්සනා වලට යනකොට යඹුරු විපස්සනාට යනකොට ඇති ඇති අවබෝධය තුලින් තමයි සීපිරිසිබ්බ්‍යාපත් වලට සීපිරිසිබ්බ්‍යා තත්වයට සුදුසුකම් ලබන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කිට්ටුම වක්‍රම දෙක තමයි සමත විපස්සනා භාවනා මාර්ගය. මේකෙදි මේකේ අසෝ මහරහතන් වහන්සේලා හා චක්කුපාල මහරහතන් වහන්සේ අතර වෙනසක් තිබේද? ඒ මොන අදහසකින් කියන්නේ රහත් භාවයේ වෙනසක් නම් ඇත්තෙම නැහැ. රහත් භාවයට පත් වෙනවා කියන්නේ තාරා දිරන්නේ නමුත් ඒ ਸਰවචනාංශයේ අසු මහරහක රහතන් වහන්සේලාට උන්වහන්සේලාගේ තිබුණු එක එක අභිඥා ගුණ අනුව ශාසනයට කරන්න පුළුවන් සේවාවල් අනුව ඒකට ඒතලග්ග පාළියෙන් නම්බුණා ප්‍රදාන කරලා තිනවා චක්කපාල මහ රහතන් වහන්සේට මට මතක නැහැ. අසු මහරාව කියන අතරට වැටෙන්නේ නැහැ. චක්කපාල හම්බුනේ නැටෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තිබුණේ මේ සුත්ත විපස්සකයෙක් වශයෙන් අටුවා පස්සේ හඳුනාගත්තේ චක්කපාල හම්බුව තමයි. ඒ ධ්‍යාන මාර්ගඵල ධ්‍යාන තිබුණේ නැහැ. අභිඥා තිබුණේ නැහැ. නමුත් අරියත් භාවයේ සාක්ෂාත් කරා අවසාන වයසේදී පැවිදි වෙලා පොතපත හැංගීමක් නැතුව කෙලින්ම සුද්ධ විපස්සනාව කරලා. ඒකයි සඳහන් කරලා තමයි මේ ප්‍රශ්න කරලා තියෙන වෙන මොකද්ද කාරණාවක් ඒක ප්‍රශ්නේ කීවට තේරෙන්නේ මොකද්ද කියවෙන්නේ විපාක විතර අරගෙන තියෙනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා මේ පොදු වෙන දෙයක් නෑ මොකද පොඩි ස්වාමීන් වහන්සේ ඔක්කොම අර පිළිවෙල කහදාන ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න ගොඩාක් කලාවට මේ ශාස්ත්‍රීය පැත්තට ගිහිලා තියෙන්නේ නමුත් මම අර ඉල්ලීමක් කරනවා මෙහෙදි පුළුවන් තරම් මේ භාවනාවට සම්බන්ධ ප්‍රශ්න තමයි අපි සාකච්ඡා කරලා ගැටලු නිරාකරණය කරගන්නවා මිස මේවට ගොඩාක් වෙලා ගන්න නරකයි. එතකොට මේ භාවනා කරන හිතට විචර්ක පාල කරනවා. කල්පනා ඥාන පාල කරනවා. ඒක උනන්දු කරවන්න ඕනේ. ඊට අමතරව වෙන මේ විලාපට ගැලපෙන ප්‍රශ්න භාවනාවට අදාළ ප්‍රශ්න වල කියනවනේ. තව තියෙනවා විනාඩි 30ක් විතර වගේ කාලයක්. විශේෂ නරක ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේක ශක්මන සඳහා අරගෙන මේ නැවතත් එමනම් හතර ටිකට වෙනවා පරියන්කයක් සඳහා අත්‍රා හැඳුනනේ සක්මන් භාවනාව නෙමෙයි වැලි පොළවේ කියන්නේ මේ අමතලා බිමකම සිද්ධ ගන්න ඕනද කියලා සක්මන් භාවනාව සමතලා බිමකම සිද්ධ කරන්න ඕනද කියන එක හොඳ නැතු එහෙම නැතු පොඩ්ඩක් මේ පොළව සමතලා නැති ස්ථානෙකුණත් පුළුවන් සමත භාවනාව ආධුනිකයෙකුට කියනවා පුළුවන් තරම් මේ භූමි විෂමතාවයට හිත ඇවිසෙන්නේ නැති විදිහකට කරන්න කියලා සම භූමියක නමුත් අපිට හැමදාම සම්පූර්ණ සමබිමව කෙලින්ම ඉරක වැලි දාපු තැන් හම්බ වෙන්නේ නැහැ. සමහරට මේ වගේ පොළවක එහෙම නැත්නම් මේ වගේ කන්දක නගින බහින ගමන් කරත හැකියි. ඉස්සල්ලාම තනි පොලොක සක්මන් කරලා මොකද්ද සක්මන් භාවනාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හොඳට අවබෝධ කරගත්තට පස්සේ කොහේ වුණත් ඒ මානසික කාර්යය යොදවන්න පුළුවන්. පටන් ගන්නකොට මේ සාමාන්‍යයෙන් ඔය වාහනයක් එළවනට උනත් පටන් ගන්නකොට කඳුවල එළවන්න දෙන්නේ නැහැ. තනි පොලොක තමයි වාහනේ එළවන්න පුළුවන් වෙන්නේ මොකද ගියර් මාරු කරන එක ලේසි නෑ කන්දක යනකොට එනකොට. ඉතින් එහෙම පුරුදු කරලා කරලා පස්සේ මේ තනි පොළවල්ම විතරක් නෙවෙයි අහුවෙන්නේ. එතකොට අර පුරුදු කරපු ලයිසන් එකෙම ඒ මේ තනි පොළවේ පුරුදු කරපු එකනට කන්දක කරන්න පුළුවන්. ඒ නිසා සක්මන් කරනකොට සමහර ලාවට ඍජු තනි අඟල් භාගයක් අතර වැලි තියෙන මළුව තමයි කියන්නේ. නමුත් අර මං කිව්වා වගේ මේ වගේ තැනක් කොරිඩෝ එකක් ගෙපලක මේ ගෙදරක පිලක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. සමහර ලාවට කියනවා බෝමලුවක් වටේ වගේ රවුම යන්නත් පුළුවන්. වටේ. නිදිමත නම් පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ කියනවා. මැෂින් පස්සට පස්සෙන් පස්සට සක්මන් කරන්න කියනවා. එහෙම නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා නිින්ද යන වෙලාවට. එතකොට මොනවක් අන්නේ ඉද්ද ගැහුවා වගේ හිටිනවා. එහෙම නැත්නම් මේ වගේ තැනක හොඳටම සර්පයොත් ඉන්නවා, කූඩැල්ලොත් ඉන්නවා, ටෝච් එක නැතුව උඩහට ගිහින් එන්න කියනවා පාන්දරට. එතකොට රත් වෙලා. එතකොට නිදිමත කතා මොකක්වත් නැහැ. අඩියක් තියන්නේ සර්පෙක් වෙයිද කුඩලෙක් වෙයිද දන්නේ හරිද? එතකොට නැගිටලා එනවා. ඒ වගේ විවිධාකාර ක්‍රමවලට ඔබ හිත නගා හිටවා ගැනීම ක්‍රම ගොඩක් කරනවා. සක්මන තියෙන්නම ඇත්තටම හිත ධෛර්යවන්ත කරන්න. ඒ නිසා හොඳ මේක තමයි සකස් කරන ලද සක්මන් මළුවක් චුල්ලවග්ගපාලියේ කොළ 16ක් විතර වගේ තියෙනවා. සක්මන් ලෝක සකස් කරන හැටි. ඇතුළත සක්මන් වලුවක් පිට සක්මන් වලවක් කරලා කෙලින්ම සරුවත්න දේශනාව සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම සක්මන ගරු කරලා තියෙනවා. නැත්තම් අපිට කරන්න තියෙන අර වගේ ඒ වෙනුවට තියෙන හොඳ තරක් පාවිච්චි කරන එකයි කරන්නේ. එහෙමනම් ප්‍රශ්න නැති බව පේන්න තියෙනවා. මේ තවත් එකක් තියෙනවා මේ මයික් එක. අවසරයි හඳුරන්නේ ඔබ වහන්සේ භාවනාව පිළිබඳව ගන්නන අවස්ථාවේදී භාවනා කරන්න සැරසෙන අවස්ථාවේදී මුලින්ම දොරවල් පහක් වහලා අය ඇතුළට හිත අරගෙන ඊට පස්සේ හිතට දැනෙන දේ දිහා බලාගෙන ඉන්නයි කියලා දැක්කුවා හිදී සිතට දැනෙන්නේ වේදනාවක් නම් ශරීරෙහි ඇතුලෙන් නැගින ඒ දිහා බලාගෙන ඉඳීම භාවනාවක් වශයෙන් කරන්න පුළුවන්ද? ඒකෙන් එහාට යන්න පුළුවන්ද? ආනාපානාව නැතිව ඒ පිළිබඳව සතියක් තියාගන්න නැතුව වේදනාව පිළිබඳව සතියක් කරගෙන එහාට යන්න පුළුවන්ද? ඒක භාවනාවක්ද? ඒක හරිද? ඔය ඇත්තටම සතිපට්ඨානේ ඉස්සලා කායන ප්‍රශ්න ඊට වේදනාන ප්‍රශ්න. වේදනාන ප්‍රශ්නාව කියලා කියන්නේම ඔය ආස්වාද ප්‍රසවාසය උනත් විඳීමක් නේ අපි ලබන්නේ. උණුසුම් බව විඳිනවා. සිසිල් බව විඳින ගොරෝසු බව දිග බව කෙටි බව ඉස්සලා ඉතර පට වියාපෝ තේජෝ වාසේ වශයෙන් රූප ධර්ම වශයෙන් බැලුවට හිත හොඳට සිමුණාට පස්සේ උණුසුමක් සිසිලසකින් උණුසුම් ධාතුව තේජෝ ධාතුවේ ගරුතාවයේ උණුසුම ලහුතාවයේ සීතල මේ දෙක අපි තේරුම් ගන්න විදීමකින්නේ මොකද සංසන්දනේ වෙන්නේ නැහැ නේ ඉතින් ගොරෝසු බව සියුම් බව කියලා කියන්නේ නැත්තම් මේ කහ පාට නිල් පාට වගේ දකින්න එකක් නෙවෙයි අතට දැනෙන විඳීමක්. ඒ නිසා අන්තිමට ආනාපානයේ පවා සියුම් තත්ත්වෙදී බලනකොට විඳීමක් කරා තමයි යන්නේ. එහෙම නැතුව මතක් කරපු විදිහට අපි වාඩිලා ඉඳගත්තර පස්සේ වේදනාවක්ම නෙවෙයි සුඛ වේදනාවක් නෙවෙයි දුක වේදනාවක් නෙවෙයි දැනීමක් තියෙනවා වින්දනයක් තියෙනවා විඳීමක් තියෙනවා නම් ඒක හොඳට ප්‍රකට නම් ආසස් ප්‍රසත් ප්‍රකට නැහැ. ඒක පේනවනම් ඒක ඒක හිතමනාවක් නෙවෙයි නක්. හිතලුවක් නෙවෙයි නක්. ඒක දිගේ යන්න පුළුවන්. ඒක අස්පන අපිට මේ මොහොතේ සිදුවෙන දෙයක් නම් ඒක අනිවාර්යයෙන්ම වේදනාවේ තියෙන විශේෂ ගුණය තමයි වේදනාවක් කියනකොට අනිවාර්යයෙන් ඇතුළටමයි හිතගන්නේ. වේදනාවේ තියෙන වටිනාකම මේකයි. ඉතින් අර දුක් වේදනාව කරනකොට අපි වෙහෙසක වෙනවා. මේ ද්වේෂ කරනවා. සැප වේදනාවට ආස කරාට වේදනාවේ තියෙන ගතිය තමයි ඇතුළට අදින. ඒක දිගේ යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය දැනට තියෙන අපේ ඉන්දියාවෙන් ආපු ක්‍රම තමයි මේක කෝක හරි දෙකම අන්තික බුරුමින් ආපු ක්‍රම ඔය මහසි භාවනා ක්‍රමේදී උදරේ පිම්බීම හැකිලිම කතා කරනවා අපේ දේශීය ක්‍රමයට අපි ආස්වාද ප්‍රසවාස ගැන කතා කරනවා ගෝයන්කා තුමාගේ භාවනාවේදී වේදනාව තමයි ඉස්සරහින් තියාගන්නේ දවස් 3ක් විතර යනකම් ආනාපානෙ පුරුදු කළා ඊට පස්සේ ඇඟේ දැනෙන වේදනාවල් දිගේ හිත පවත්තන එක තමයි කරන්නේ ඉතියා කියනවා මේ ක්‍රමයේ හැටියට මේ කලින්ම සතිපට්ඨානෙ කරන්න පුළුවන් කියලා. ඒ නිසා වේදනානුපස්සනාවත් ਸਰවඥාන්සේ විසින් පිළිගන්න ලද බලංගු ක්‍රමයක්. ඒක දිගේ යන්න පුළුවන්. මේ නවතර වෙන මේ විලාපට ගැලපෙන ප්‍රශ්න භාවනාවට අදාළ ප්‍රශ්න උනාට කියනවනේ. තව තියෙනවා විනාඩි 30ක් විතර වගේ කාලයක්. විශේෂ නරක ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් මේක ශක්මන සඳහා අරගෙන අපි නැවතත් එමුනම් හතර ටිකට වෙනවා පරියන්ඛයක් සඳහා. ප්‍රයන්දී සක්මන් භාවනාව දැන් පොඩි කෙනෙක් අන්තරාගෙන තුන සිද්ධ ගන්න ඕනේ කියලා. සක්මන් භාවනාව අන්තරාගෙන තුන සිද්ධ ගන්න ඕනේ කියන්නේ මොන දේ සිද්ධ ගන්නේ. ඔය සංකාරයෙන් ඉස්සරහට කියන සංකාර ආධුනිකයෙකුට කියන පුළුවන් තරම් මේ භූමි විෂමතාවයට හිත ඇවිසින් නැති විදිහකට කරන්න කියලා සම භූමියක නමුත් අපිට හැමදාම සම්පූර්ණ සමබිමව කෙලින්ම ඉරක වැලි දාපු තැන් හම්බ වෙන්නේ නැහැ. සමහරවිට මේ වගේ පොළොවක එහෙම නැත්නම් මේ වගේ කන්දක නැගින බහිරකම කරතයි. ඉස්සල්ලාම තනි පොළොවක සක්මන් කරලා මොකද්ද සක්මන් භාවනාවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා හොඳට අවබෝධ කරගත්තට පස්සේ කොහේ වුණත් මේ මානසික කාර්යය යොදවන්න පුළුවන්. පටන් ගන්නකොට මේ සාමාන්‍යයෙන් වාහනයක් කෙලවන රුණත් පටන් ගන්නකොට කඳුවල එලවන්න දෙන්නේ නැහැ. තනි පොලවක තමයි වාහනේ එලවන්න පුළුවන් වෙන්නේ. මොකද ගියර් මාරු කරන එක ලේසි නෑ. කන්දක යනකොට එනකොට. ඒක එහෙම පුරුදු කරලා කරලා පස්සේ මේ තනි පොලවලම විතරක් නෙවෙයි අහුවෙන්නේ. එතකොට අර පුරුදු කරපු ලයිසන් එකෙම ඒ මේ තනි පොළවේ පුරුදු කරපේකනට කන්දක කරන්න කරනවා. ඒ නිසා සක්මන් කරනකොට සමහරලාට ඍජු තනි අඟල් භාගයක් අතර වැලි තියෙන මළුව තමයි කියන්නේ. ධර්මං වගේ මේ වගේ තනක් කොරිඩෝ එකක් ගෙපලක මේ ගෙදරක ඉලක් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. සමහර ලාවට කියනවා බොමලුවක් වටේ වගේ රවුම යන්න පුළුවන්. වටේ. නිදිමත නම් පිටිපස්සෙන් පිටිපස්සට යන්නේ. පස්සෙන් පස්සට පස්සෙන් පස්සට සක්මන් කරනවා. එහෙම නැත්නම් තාප්පයක් උඩ සක්මන් කරන්න කියනවා නිදියන්නේ. එතකොට මොනවක් කරන්නේ ඉද්ද ගැහුවා වගේ හිටියා. එහෙම නැත්නම් මේ වගේ තැනක හොඳටම සක්‍රියව තියෙනවා, කූඩල්ලොත් තියෙනවා, ටෝච් එක නැතු උඩට ගිහින් එන්න කියන පාන්දර. එතකොට රත් වෙලා. එතකොට නිදිමත කතා මොකක්වත් නැහැ. අඩියක් තියන්නේ සර්පෙක් වේද කුඩලෙක් වේද දන්නේ නැහැ. එතකොට නැගිටලා එනවා. ඒ වගේ විවිධාකාර ක්‍රමවලට හිත නගා හිතවා ගැනීම ක්‍රම ගොඩක් කරනවා. සක්මන කියන්නේ ඇත්තටම හිත ධෛර්යවන්ත කරන්න. ඒ නිසා හොඳ මේක තමයි සකස් කරන ලද සක්මන් මළුවක් චුල්ලවග්ගපාලියේ කොළ 16ක් විතර වගේ තියෙනවා සක්මන් මළුවක් සකස් කරන හැටි. ඇතුළත සක්මන් මළුවක් පිට සක්මන් මළුවක් අතර කෙලින්ම සම්බුද්ධ දේශනාව සඳහන් කරලා තියෙනවා. ඒ තරම්ම සක්මන කරු කරලා තියෙනවා. නැත්තම් අපිට කරන්න තියෙන අර වගේ ඒ වෙනුවට තියෙන හොඳ තරක් පාවිච්චි කරන එකයි කරන්නේ. රුමාන්ති භාවනා පිළිබඳ සම්පූර්ණ කරගදී භාවනා කරන පැලෙන අවස්ථාවේදී විදීම දවල්පක් පහල ඇතුළේ ඉඳලා පස්සේ සිතට දැනෙන දේ දිහා බලන්න වැටුවා දිවි සිතට දැනෙන වේදනාවක් නම් ශරීරෙදී නැතිවෙන්නගෙන ඒ දිහා බලන්න භාවනාවක් පුළුවන්ද ඒකෙන් එහා යන්න පුළුවන්ද ආහාර පාඩම් නැතිද ඒ පිළිබඳව කියන්න වේදනාවක් නැත්නම් පුළුවන් ඔය ඇත්තටම සතිපට්ඨානේ ඉස්සලා කායන් පස්සන ඊට වේදනාන පස්සන වේදනාන පස්සන කියලා කියන්නේම ඔය ආස්වාද ප්‍රසවාසය උනත් විඳීමක් නේ අපි ලබන්නේ උණුසුම් බව විඳිනවා සිසිල් බව විඳිනවා පොරොසු බව තික බව කෙටි බව ඉස්සලා හිටියට පට වියාපෝ තේජෝ වාසේ වශයෙන් රූප ධර්ම වශයෙන් බැලුවට හිත හොඳට සිමුණාට පස්සේ උණුසුමක් සිසිලසකින් උණුසුම් ධාතුව තේජෝ ධාතුවේ ගරුතාවයේ උණුසුම් ලහුතාවේ සීතල මේ දෙක අපි තේරුම් ගන්න විදීමකිනේ නැත්නම් සංසන්දනය වෙන්නේ නැහැ නේ ඉතින් ගොරෝසු බව සියුම් බව කියලා කියන්නේ නැත්නම් මේ කහ පාට නිල් පාට වගේ දකින්න එකක් නෙවෙයි අතට දැනෙන විදීමක් ඒ නිසා අන්තිමට ආනාපානේ පවා සිවුම් තත්ත්වයේදී බලනකොට විඳීමක් කරා තමයි යන්නේ. එහෙම නැතුව මතක් කර පිළිදෙට අපි වාඩිලා ඉඳගත්තර පස්සේ වේදනාවක්ම නෙවෙයි සුඛ වේදනාවක් නෙවෙයි දුක වේදනාවක් නෙවෙයි දැනීමක් තියෙනවා. වින්දනයක් තියෙනවා. විඳීමක් තියෙනවා නම් ඒක හොඳට ප්‍රකට නම් ආසත ප්‍රසත් ප්‍රකට නෑ. ඒක පේනවනම් ඒක ඒක හිතමනාවක් නෙවෙයි නක්. හිතලුවක් නෙවෙයි නක්. ඒක දිගේ යනවා. ඒක අස්පන අපිට මේ මොහොතේ සිදුවෙන දෙයක් නම් ඒක අනිවාර්යයෙන්ම වේදනාවේ තියෙන විශේෂ ගුණය තමයි වේදනාවක් කියනකොට අනිවාර්යයෙන් ඇතුළටමයි හිත ගන්න. වේදනාවේ තියෙන වටිනාකම මේකයි කියලා දුක් වේදනාවක් කරනකොට අපි වෙහෙස කරනවා. ද්වේෂ කරනවා. සැප වේදනාවට ආස කරාට වේදනාවේ තියෙන ගතිය තමයි ඇතුළට අදින. ඒක තියන්නේ. විශේෂයෙන්ම ඔය දැනට තියෙන අපේ ඉන්දියාවෙන් ආපු ක්‍රම තමයි මේක කොහොම හරි දෙකම අන්තිම උරුමෙන් ආපු ක්‍රමය. ඔය මහසි භාවනා ක්‍රමේදී උදරේ පිම්බීම හැකිලිම කතා කරනවා. අපේ දේශීය ක්‍රමයට අපි ආස්වාද ප්‍රසාර ගැන කතා කරනවා. ගෝයන්කා තුමාගේ භාවනාවේදී වේදනාව තමයි ඉස්සරහින් කියන්නේ. දවස් 3ක් විතර නැක ආනපානෙ වරුදු කළා. ඊට පස්සේ ඇඟේ දැනෙන වේදනාවල් දිගේ හිත පවත්තන එක තමයි කරන්නේ. ඉතින් ආ කියනවා මේ ක්‍රමයේ හැටියට මේ කලින්ම සතුපත්තාන කරන්න පුළුවන්. නිසා වේදනානුපස්සනාවත් සර්වඥාන්සේ විසින් පිළිගන්න ලද බලංගු ක්‍රමයක්. ඒක දිගේ යන්න පුළුවන්. එහෙම වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් පිටත්තරා ගිහිල්ලා සක්මන් කරලා හතරට නැවත මෙතන එකතු වෙනවා පරියන්කයක් සතා. එහෙනම් තිරුවන් සරණයි